විසාකා මහත්මිය සර්ණේ සානහස අවසරයි ඇහෙනවා ඔබතුමී කියන්නේ සානහස ඔව් බොම් බොම්පින් අවස්ථාව ලබා දීම ගැන මේ අර ලෝකෝත්තර සිත් පහුගිය දවස්වල අපි ඉගෙන ගත්ත අවිධර්මයේ ස්වාමීන් වහන්සේ අර ලෝකෝත්තර සිත් 40 මේ අටේ පහ එතකොට ඒවයි ඔක්කොම වල ධානති වුණා. ඒ කියන්නේ ධාන ඒ පහ වෙන්නේ මේ ප්‍රථම ධානය, ද්විතිය ධානය විදිහට ගිහිල්ලා පංචම ධානය ඊට පස්සේ සෝවාන් මග සෝවාන් ඵල ඒවයිදී ඒ ඔක්කොටම මේ ධාන තියුණා. එතකොට මට හිතෙනවා මේව විදර්ශනා ධානද කියලා වහන්සේ ගැන මොකද ඇත්තටම ඔයතුමේ මතු කරපු ප්‍රශ්නේ බොහොම වටිනවා මොකද ඔය ඔය ගැටලුව ගොඩක් දෙනකොට එන්න පුළුවන් දැන් එතනදි කියන්නේ ඔබතුමිය අහපු ප්‍රශ්නේ ගොඩක් වටිනවා මොකද ගොඩක් දෙනෙකුට ওই ගැටලුව එන්න පුළුවන් දැන් රේරුකාණ මහානායක හඳුරු පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට එතකොට රේරුකාණ මහානායක හඳුරු පැහැදිලි කරනවා කිසිදු ධානයක් නොවඩපු කෙනෙකුට මාර්ගසිතක් ඇති වෙද්දී ඇති වෙන්නේ ප්‍රථම ධාන ලක්ෂණ. ප්‍රථම ධාන ලක්ෂණ කියලා කියන්නේ මොකද්ද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියන මේ ගුණාංග ටික තමයි ඒතනත්තාට මතුවෙන්නේ අර මාර්ගසිතේදී. යම් කිසි කෙනෙක් ද්විතීය ධානයේ දක්වා සිත පුහුණු කරලා තියෙනවා නම් ඒතනත්තාට ඒ ධානය තුල මාර්ගඵල ලබන්න බෑ. ඒ තනත්තා ධානසිතෙන් නිදිලා තමයි විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ගඵල ලබන්නේ. හැබැයි මේ මාර්ගඵල ලබනකොට ඒ තනත්තා අර ද්විතීය ධාන මට්ටමට සිත පුරුදු කරලා තියෙන නිසා ද්විතීය ධාන ගුණාංග තමයි අර මාර්ගසිතේදී යෙදෙන්නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර නැතුව පීති සුඛ ඒකග්ගතා කියන ගුණය තමයි අවශේෂ මාර්ගාංග ධර්මත් එක්ක යෙදෙන්නේ. තෘතිය ධානය දක්වා ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට ඒ ධානසිතින් නිවන් දකින්න බෑ ධානයෙන් සිත නිදහස් කරගෙන තමයි විදර්ශනාවට යොමු වෙන්නේ හැබැයි ඒ මට්ටමට සිත පුහුණු කරලා තියෙන නිසා ඔහුගේ මාර්ගසිතේදී සුඛේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන සුඛ ඒකාග්‍රතාව කියන තැනට තමයි ඒ තෘතිය අධ්‍යානෙ පුහුණු කරපු තැනත්තාට මනස වැරේ ඊළඟට චතුර්ථ ධානය දක්වා මනස පුහුණු කරලා තියෙනවා නම් ඒතනත්තාට ධානසිතෙන් නිවන් අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒතනත්තා ධානයෙන් සිත නිදහස් කරගෙන විදර්ශනා මූලිකව තමයි නිවන අරමුණු කරන්නේ. හැබැයි ඊට පස්සේ ඒතනත්තාට අර චතුර්ථ ධාන ගුණය, ඒ කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන ගුණාංගය තමයි අර මාර්ගසිතේදී යෙදෙන්නේ. හැබැයි ඊට පස්සේ මාර්ගඵල අවබෝධ කළාට පස්සේ ඒතනත්තාට පුළුවන් අර මාර්ගසිත අරමුණු කරමින් ධානගතය. ඒක ඒ මොකද දැන් ඒතනත්තා අර එකම අරමුණ ඒ කියන්නේ නානා ආරම්මණයන්ට නොගෙහින් එකම අරමුණෙහි එකම ස්වરૂපේ ගන්න පුළුවන් මට්ටමට දැන් ධානයට සිත පුහුණු කරලා තියෙනවනේ. ඒ පුහුණු කරපු ගුණය ඒතනත්තට මාර්ගඵල අවබෝධ කළාට පස්සේ උදව් වෙනවා මාර්ගසිතෙහි ඒ ගුණය. ඒ කියන්නේ අපි හිතමු අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කර කරමින් නම් නිවන අවබෝධ කළේ ඒ අනිත්‍ය ලක්ෂණය තුලින් නිවනෙහි තියෙන නිවීම ගුණයම අරමුණු කරමින් නැවත නැවත එය පමණක් ග්‍රහණය කරන්න පුළුවන්. එතකොට ඒතනත්තාට පුළුවන් ඵල සමවතට සමවදින්. ධාන පුරුදු කරලා නැති කෙනෙකුට සමාධිය තිබිච්ච පමණින් ඒතනත්තා මාර්ගඵල ලැබුවා උනාට ඒ ඵල සමාපත්තියට සමවදින්න බෑ. ඵල සමාපත්තියට සමවදින්න නම් ඒතනත්තා අර ධානය වශී කරගෙන එකම අරමුණෙහි එකම විදිහට පැවතීමේ ගුණය දියුණු කරලා ඒ නිසා යම්කිසි කෙනෙක් ධාන වැඩිීමේ එක් ප්‍රතිඵලයක් තමයි ditthadhamma සුඛ විහරණ එක අනිත් එක තමයි ඵලයක් ලැබුවට පස්සේ ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්. එතකොට අරහත් තයට පැමුණාට පස්සේ උන්වහන්සේට නිරෝධ සමාපත්තියට සමවදින්න නම් අෂ්ට සමාපත්තිම කියන්නේ රූපාවචර ධානය හතරයි අරූපාවචර ධානය හතරයි අටම පුරුදු කරලා තියෙනවා. රූපාවචර ධානය හතර විතරක් නම් පුරුදු කරලා තියෙන්නේ. එතනත් අර නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. ඵල සමාපත්තියට සමවදින්න. සෝවාන් මාර්ග සිත නැවත නැවත මතු කරමින් එයට සමවදින්න පුළුවන්. සකෘදාගාමි අනාගාමි අරහත් නම් ඒ අරහත් ඵල සමාධියට සමාපත්තියට සමවදින්න. ඉතින් අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් ඒ මාර්ග මාර්ගසිත ඇති වෙද්දී ධානසිතින් මාර්ගසිත ඇති වෙන්නේ නැහැ. මාර්ගසිත ඇති වෙන්නේ ධානයෙන් සිත නිදහස් කරගෙන විදර්ශනා මූලිකව තමයි ආරම්භ කරන්නේ. හැබැයි මාර්ගය සාක්ෂාත් කළාට පස්සේ ඵලසිතට සමවදින්න පුළුවන් අර ධානයේදී පුහුණු කරපු ගුණාංග උපයෝගී කරගන්න. මම හිතන්නේ ඔබතුමියට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා.